ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කෑගල්ල කතාකපාර විවේක සේනාසන වාසී අදුරාපුත සදර්තෝදය මහපිරිවෙණී ආචාර්ය කෑගල්ල දිස්ත්‍රික් ත්‍රිපිටක ධර්මවිෂයේ ගුරු උපදේශක ශාස්ත්‍රපති පූජ්‍යපාද නිකපිටි ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ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 ඉත්‍යාමා පුරිසේන වා ගහට්ඨේන වා පබ්බජිතේන වාති තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත කාර්මික සත්පුරුෂ පින්වතුනි සමස්ත ලංකාවාසී සදැහැති සත්පුරුෂ පින්වතුන් දැන් බලාපොරොත්තු වන්නේ උතුම් පින්කමක් සිද්ධ කරගන්නට ශාන්තිනායක ලෞතර බුදු පියාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ උතුම් බණපදයක් ශ්‍රවණය කරන්ටයි සූදානම් වන්නේ පින්වතුනි අංගුත්තර නිකායේ දුක නිපාතේ සූත්‍රයක් තිබෙනවා ඒ සූත්‍රයේ සඳහන් වෙනවා ත්‍යාගයන් අතර ආමිෂ ත්‍යාගයට වැඩිය ධර්ම ත්‍යාගය ශ්‍රේෂ්ඨයි උත්කෘෂ්ඨයි. මානසිකාරයන් අතර ආමිෂ මානසිකාරයට වැඩිය ධර්ම මානසිකාරය ශ්‍රේෂ්ඨයි උත්කෘෂ්ඨයි. ශ්‍රවණයන් අතර ආමිෂ ශ්‍රවණයට වැඩිය ධර්ම ශ්‍රවණය ශ්‍රේෂ්ඨයි උත්කෘෂ්ඨයි කියලා. කනක් ලබාගත් ඔබ කණෙන් ලබා ගන්න උපරිම ප්‍රයෝජනේ ලබා ගන්නටයි දැන් සූදානම් වන්නේ. පින්වතුනි හොඳට ධර්ම ශ්‍රවණය කරන්ට ශ්‍රද්ධාව වමනා කරනවා. බොහොම ශ්‍රද්ධාවන්තව මේ උතුම් පින්කමට දායකත්වයේ දෙමින් සූදානම් වන්නේ ඒ ශ්‍රද්ධාව නිසාම මහ පින්කමක් අත්පත් කරගන්නට ඔබ අපි ලබාගත් මහා ලැබීම මොකක්ද කියලා ඇහුවොත් එකිනෙකාට මතක් වෙවි තම තමන්ගේ උපභෝග පරිභෝග සම්පත් ගැන මතක් වේවි මා මේ විදිහට නිවාස මන්දිර හදාගත්තා මේ විදිහට යාන වාහන ගත්තා මේ විදිහට දුවාදරුවන් සකස් කරගත්තා ඒව මතක් වේවි නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ගිහි පැවිදි අපි දෙපාර්ශවයේම ලබාගත් මනා ලැබීම තමයි ලෞතර බුදු පියාණන් වහන්සේගේ මේ ශාසනයෙහි ශ්‍රද්ධාවන්ත හිතක් ඇතුව ඉපදීම සුලද්දා වතමේ ලද්දා සද්ධා සුගත ශාසනේ කියලා දේශනාවේ සඳහන් වෙන්නේ එකයි. ඔබ අපි ලබාගත් මහා ලැබීම ශ්‍රද්ධාවන්ත හිතයි. ඒකට හේතුව තමයි ඒ ශ්‍රද්ධාව තමයි පින්වතුනි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට අපිව යොමු කරන්නේ. සද්ධා ජාතෝ උපසංකමති. උපසංකමිත්වා පෛරුපාසති. දේශනාවේ සඳහන් වෙන්නේ එහෙමයි. ශ්‍රද්ධාව තිබුණොත් තමයි පින්කම් වෙතට එළඹෙන්නේ. පින්කම් වෙතට, තෙරුවන් වෙතට එළඹුණොත් තමයි තෙරුවන් ඇසුරු කරන්නේ. තෙරුවන් වෙතට ධර්මයේ වෙතට හිත යොමු කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ විදිහට ශ්‍රද්ධාව තමයි මූලික අවස්ථාව හැටියට දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ නිසා ඔබ අපි ශ්‍රද්ධාවන්තයි ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන තමන්ගේ પરම්පරානුයාත මියගිය ඥාතීන් සිහිපත් කරලත් සුජීවත්ව වාසය කරන ගුරු දෙමව්පියන්ට වැඩිහිටියන්ට දිගාසිරි පැතිය මුල් කරගෙනත් මහානීය පින්කමක් මේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්වත් හැම දිනාටම මේ පැයහමාර තුල හොඳට ධර්ම ශ්‍රවණය කරන්ට තුනුරුවන්ගේ ආශිර්වාදේ ලැබේවා කියලා පළමු කොට අදිස්ථාන කරගන්ත. පින්වතුනි අද මා ධර්ම දේශනා කිරීම සඳහා මාතෘකා වශයෙන් තමාගත්තේ අංගුත්තර නිකාය ලෞතර බුදු පියාණන් වහන්සේ සංඛ්‍යාවක් මුල් කරගෙන දේශනා කරපු දේශනාවන් පළවෙනි ධර්ම සංගායනාවේදී සංගීතකාරක මහරහතන් වහන්සේලා පිළිවෙලට සකස් කළා. ඒ ධර්ම කොටස අංගුත්තර නිකායයි. ඒ අංගුත්තර නිකායේ පහක් පිළිබඳව සඳහන් වෙන කොටස පංචක නිපාතය. පංචක නිපාතයේ නීවරණ වග්ගයේ හත්වෙනි සූත්‍රය මාද මාත්‍රිකා වශයෙන් තබා ගත්තේ තාන සූත්‍රය. ගිහි පැවිදි අපි දෙපාර්ශවයටම හරිම වැදගත් නිරන්තරයෙන්ම මෙනෙහි කළ යුතුයයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන දහම් කාරණා කීපයක් ඒ සූත්‍රයේ විවරණය වෙනවා. පංචිමානි භික්කවේ තානානි අබින්හං පච්ච වෙක්කිතබ්බා මහණෙනි මේ කරුණු පහ නිත්තර මෙනෙහි කළ යුතුයි කාවිසින්ද ඉත්‍ත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා සෑම ස්ත්‍රියක විසින්ම සෑම පුරුෂයෙකු විසින්ම සෑම ගෘහස්ථයෙකු විසින්ම සෑම පැවිද්දකු විසින්ම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි මුළු මහත් මනුස්ස ප්‍රජාවම නිතරමෙනෙහි කළ යුතු කරුණු පහක් තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාස අතර අත්තජ්ජාසය. ඒ අත්තජ්ජාසය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කල්පනා කළා අනේ මේ ශ්‍රාවකයන්ට මම මේ කාරණේ දේශනා කළොත් හොඳයි කියලා සිතුවිල්ලක් ඇති කරගෙන දේශනා කරන දේශනාවක්. පරජ්ජාසේ කියලා කියන්නේ තව කෙනෙක් වෙනුවෙන් තව කෙනෙක් ඇවිල්ලා ඉල්ලා සිටිනවා. ඒක පරජ්ජාසේ දේශනාව. ඉතින් මේ දේශනාව අත්තජ්ජාසේ දේශනාවට ඒ කොටසට අයිති දේශනාවක්. පින්වතුනි මේ කාරණා අපේ බුදුරජාණන් වහන්සේ නිතර මෙනෙහි කළ යුතුයි කියලා දේශනා කළේ බෞද්ධ ශ්‍රාවක පිරිසට පමණක් නෙමෙයි. ඇතැම් දේශනාවන් තිබෙනවා බෞද්ධ ශ්‍රාවකයන්ට පමණක් පොදු බෞද්ධ ශ්‍රාවක පිරිස සිව්වනක් පිරිස. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව බලාත්මකයි මුළු මහත් මනුස්ස ප්‍රජාවටම. ඒකට හේතුව තමයි මේ ධර්මය නිතර මෙනෙහි නොකිරීම තුළින් ආගම් ભેදයකින් තොරව ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව ගිහි පැවිදි ભેදයකින් තොරව සමස්ත මනුස්ස ප්‍රජාවටම විපත්තියක් සිද්ධ වෙන්නේ. ඒ ධර්මයේ මෙනෙහි නොකිරීම තුළින් කම්පනයක් සිද්ධ වෙන්නේ, විපල්ලාසයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කරුණු හතර ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සමස්ත මනුස්ස ප්‍රජාව විසින්ම නිතර මෙනෙහි කළ යුතු කරුණු හැටියට දේශනා කළේ. දැන් අවස්ථාවේ හැටියට ඒ එකින් එක එකින් එක පින්වතුනි අපි දේශනා කරනවා ඔබ බොහොම කල්පනාවෙන් බොහෝම උවමනාවෙන් යුක්තව මම මුලිනුත් මතක් කළා ධර්ම ශ්‍රවණය කරන්න ශ්‍රද්ධාව තියෙන්න ඕන කියලා. ඉතින් ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රද්ධාවේ කියන්නේ ප්‍රසන්න බවන, පැහැදිච්චි බවනේ. පදයක් පදයක් පාසා නුවණින් මෙනෙහි කරමින් මේ ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ජරා ධම්මෝ මේ ජරං අනතීතෝති අබින්හම් පච්ච වෙක්කි තබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම ස්ත්‍රියක විසින්ම සෑම පුරුෂයෙකු විසින්ම සෑම ගෘහස්ථයෙකු විසින්ම සෑම පැවිද්දකු විසින්ම නිතර මෙනෙහි කළ යුතු කරුණු පහෙන් පළවෙනි එක තමයි ජරා ධම්මෝ මේ ජරං අනතීතෝති මම ජරාවටපත් වෙන්න ඉන්න කෙනෙක් මම ජරාව ඉක්මවෝ කෙනෙක් නෙවෙයි කියන මේ කාරණය අබින්හං පච්ච වෙච්චි තබ්බං නිතර මෙනෙහි කළ යුතුය ජරා ජීර්ණතා කණ්ඩිච්ඡම් පාලිච්ඡම් වලිච්ඡතතා ආයුනෝ සංහානි ආදී වශයෙන් සත්‍ය විභංග සූත්‍ර වැනි සූත්‍රාන්තරවල මේ ජරා කියන එක පින්වතුන් විවරණය වෙනවා සාමාන්‍යයෙන් සමාජයේ ජරාව කියන අර පිළිකුල් සහගත බව අපිරිසිදු තැනදී අපි ජරාව කියනවා ඒක ඉක්මවා ගිය අර්ථයක් මේ ධර්මයේ ජරා කියන වචනේ තිබෙනවා පින්වතුනි කැඩෙන බව, සිඳෙන බව, මුහු කුරාගිය බව තමයි ජරාවේ කියලා කියන්නේ. වයසට යනවා කියන එක. අපි වයසට යනවා. වයසට යනවා කියන එක නිතර මෙනෙහි කළ යුතුයි. කාව විසින්ද ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. සෑම ස්ත්‍රියක විසින්ම සෑම පුරුෂයෙකු විසින්ම සෑම ගෘහස්ථයෙකු විසින්ම සෑම පැවිද්දකු විසින්ම නිතර මෙනෙහි කළ යුතුයි කියලා. අපි වයසට යනවා කියන එක. මේ හයිය හැමදාම ඔයාකාරව තියෙන්නේ සබ්බම් පිදං හායති දේහ නිස්සිතං මේ කය ඇසුරු කරගෙන තිබෙන හැම දෙයක්ම හායනයටපත් වෙනවා ඇස කන නාසය දිව මේ ඉඳුරන් වෙනස් වෙලා යනවා. අපි මොන මොන නම් වලින් කිව්වත් වයසට යනවා කියනවා ලොකු මහත් වෙනවා කියනවා පැහෙනවා කියනවා මෝරනවා කියනවා මොන නමින් කිව්වත් අපි වෙනස් වෙනවා ජරාවටපත් වෙනවා. මේ වෙනස් වෙනවා කියන එක නිතර මෙනෙහි කළ යුතුයි. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ සිද්ධාර්ථ චරිතය බුද්ධ චරිතය ඉගෙන ගන්නකොට ඔබ අපි කුඩා කාලේ ඉගෙන ගත්තා බෝසතාණන් වහන්සේට මේ ගිහිගෙයින් නික්මිලා ගිහිගෙයින් නික්මෙන්ට සතර පෙර නිමිති මුල්ුණා කියලා. මහල්ලෙක් දැක්කා. මලමිනියක් දැක්කා. ලිඩෙක් දැක්කා. බෝසතාණන් වහන්සේ හිතුවේ කලකිරුණේ ලෙඩ වෙන එකට මහලු වෙන එකට මරණයටපත් වෙන එකට. පින්වත්නි බෝසතාණන් වහන්සේ පමණක් නෙවෙයි බුද්ධ කාලයේ එදා ඉන්දියාවේ නොඑක් ඇත්තෝ වයසට යන එක ලෙඩ වෙන එක මරණයටපත් වෙන එක දුකයි කියලා තේරුම් ගත්තා. එහෙම තේරුම් ගත්තට ඒ ඇත්තන්ගේ ප්‍රතිකර්මය ඵලයටයි. ඇතැම්මැත්තෝ අපි මේ දුක් විඳලා පහ කරන්න ඕන කියලා කටු සයන මත නිදාගත්තා. අජවෘත ගෝවෘත අනුගමනය කළා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිකර්මය පිළියම ඵලයට නෙවෙයි. උන්වහන්සේ කල්පනා කළා වයසට යන්ත ලෙඩ වෙන්න මරණයට පත් වෙන්න හේතුව මොකක්ද කියලා. ජාතියා සති ජරා මරණං හෝති. ඉපදීම තියෙන තාක්කල් ජරා මරණ දෙකක් තිබෙනවා. ජාතියා අසති නැත්ති ජරා මරණං. ඉපදීම නැත්තම් උපතක් නැත්තම් වයසට යන්නේ ලෙඩ වෙන්නේ මරණයටපත් වෙන්නේ ඒ නිසා මේ ධර්ම මාර්ගය තුල විවරණය වෙන්නේ හේතුව හොයලා හේතුව නැති කිරීමෙන් ඵලය නැති කරන එක. උපදීමට හේතුව මොකක්ද කියලා බැලුවා. භවයක් ඇති වෙන එක. භවයට හේතුව මොකක්ද? තෘෂ්ණාව. අන්න තෘෂ්ණාව පහ කරපු තැන තෘෂ්ණාව නිරවශේෂ වශයෙන් ශේකලපු තැන ආයති භවයක් ඇති වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ අපි වයසට යනවා කියන එක නිතර මෙනෙහි කළ යුතුයි කියලා. මේකටත් හේතුවක් තිබෙනවා. මේ සූත්‍ර දේශනාවේ ඉදිරියට විවරණය වෙනවා අත්ති භික්කවේ සත්තා යොබ්බන මදෝ තේන මදේන මත්තා කායේන දුච්චරිතං චරන්ති වාචාය මනසං මේ සත්වයන්ට ස්වභාවයෙන්ම තිබෙනවා යෝන් මදය කියලා එකක්. දුවන්ට පනින්ට කියන්න පුළුවන් කාලේ දුවලා පැනලා නටලා කටයුතු කරන එක. ඒකෙන් මත් වුණා කියලා කියන්නේ ධර්ම මාර්ගයේ අපෙන් ඈත් වෙනවා. යෝම් බව ශක්ති සම්පන්නයි තමයි. ඒ කායික හය හැමදාම තියෙන්නේ නිරන්තරයෙන් වෙනස් වෙනවා කියන කාරණය නිතර මෙනෙහි කළ යුතුයි කියලා මේ දේශනාවේ සඳහන් වෙන්නේ. සමහර විට ওই පාසල් යන දරුවන් දෙකේ තුනේ ශ්‍රේණිය වල ඉගෙන ගන්න පුංචි දරුවෝ පඩිපෙළ වල පඩියක් පන්නලා නම් පඩියක් අතහැල්ලා පනිනව සෙල්ලමට. ඒ පොඩි දරුවන්ට එහෙම කායික ශක්තිය තිබෙනවා. එහෙම පුළුවන්. නමුත් බලන්න අවුරුදු 30ක් ඉක්මවපු 20ක් ඉක්මවපු 30ක් 40ක් ඉක්මවපු කෙනෙකුට Taman ඉඳගන්න ආසනය තුල වාඩි වෙන්න කෙඳිරි ගන්න නැතුව අම්මේ බෑ කියන්නේ නැතුව බෑ. ඔය ආසනේ නැගිටින්ක අම්මේ බෑ කියන්නේ නැතුව බෑ. අපිටත් අර විදියේ පුංචි දරුවෝ වගේ දුවලා පැනලා කටයුතු කරපු කාලයක් තිබුණා. නමුත් දැන් ඒක වෙනස් වෙලා. කොකයි අපි කල්පනා කරන්න ඕනේ. ඔය කාරණය කල්පනා කළාම මේ කයේ හයිය හැමදාම තිබෙන්නේ මේ කයේ හයිය තියෙන කාලෙන් මේන් නිසි ප්‍රයෝජන ලබා ගන්න ඕන කියලා යහපත් පැත්තට යොමු වෙනවා. නැත්නම් යොබ්බන මදයෙන් මත් වෙලා සිතින් කයින් වචනෙන් දුසිරිතේ හැසිරෙන්නේ මත් වෙච්ච තැන. සත්වයා පුද්ගලයා අපි ගිහි වේවා පැවිදි වේවා ගෘහස්ත වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා ධර්ම මාර්ගයේ අලවා ගන්නට තමයි ධර්ම මාර්ගයේ රඳවා ගන්නට තමයි පාපයෙන් ගලවා ගන්නටයි මේ කාරණේ මෙනෙහි කරන්නේ. අනේ අපොයි කියලා දුක් වෙවින්ට නෙවෙයි. කායික හයිය තියෙන කාලේ ඒ කායික හයියෙන් නිසි ප්‍රයෝජනයක් ගන්න ඕන කියන එකයි. පින්තුනි, ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපි වයසට යනවා කියන එක නිතර මෙනෙහි කළ යුතුයි කියලා. ගිහි වේවා, පැවිදි වේවා, ස්ත්‍රියක වේවා, පුරුෂයෙකු වේවා. දෙවෙනි කාරණය තමයි ව්‍යාධි ධම්මෝ මේ ව්‍යාධින් අනතීතෝති අබින්හං පච්ච වෙක්කි තබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. අපි ලෙඩ වෙනවා කියන එක. නිතර මෙනෙහි කළ යුතුයි. අපි මේ කියන නිරෝගිකම සුළු අවස්ථාවකින් ගිලිහිලා යන්න පුළුවන්. වාතයේ කිපීමෙන්, පිත කිපීමෙන්, සෙම කිපීමෙන්, ඍතු විපර්යාස වලින් කර්ම විපාක වලින් අපි ලෙඩ තත්වයට රෝගී තත්වයට පත් වෙන්න පුළුවන්. ඒ රෝගී වෙච්ච තැන මොනතරම් බලවන්තයෙක් වුණත් දුබල වෙලා යනවා. මේක නිතර මෙනෙහි කළ යුතුයි කියලා දේශනා කළේ. එහෙම නිතර මෙනෙහි කළ යුතුයි කියලා දේශනා කළා තිබෙන්නේ සත්වයාට පුද්ගලයාට තිබෙන තවත් මදයකින් ගලවා ගන්නටයි. මේ මත්ගතිය මත් වෙනවා කියන එක සත්‍යා පුද්ගලයා පාපයේ అలවනවා මත් වෙච්ච තැන කුසලය පමා කරනවා මායාගේ පැත්තට කටයුතු කරනවා ඒ නිසා තමයි මායාට කියන නමක් තිබෙනවා පමත්ත බන්දු කියලා පමා වූවන්ගේ නෑයා මායා කියලා සත්වයාට පුද්ගලයාට තිබෙනවා ආරෝග්‍ය මදේ කියලා එකක්. අත්ති භික්ඛවේ සත්තා ආරෝග්‍ය මදා. ඒ නිරෝගිකමින් මත් වෙච්ච තැන මානසික ගුණධර්ම වලින් ඈත් වෙනවා. ඇතම් වැඩිහිටියෝ ස්වාමින් වහන්සේ මට කිසිම රෝගයක් නෑ කියලා බොහොම සතුටින් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. නිරෝගිකම සම්පතක් පින්වතුනි. ඒක පෙරහා මේ භවයේ තමන් චර්යාවන් මත ලබා ගන්න එකක්. ඒක හොඳයි. නමුත් නිරෝගී භවෙන් මත් වෙන්න හොඳ නැහැ. මත් වුනොත් අපේ පාපයටයි නෑකම් කියන්නේ. අධර්මයටයි නෑකම් කියන්නේ. රෝගියෙක් දැක්කහම කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව ක්‍රියාත්මක වෙන්න පදනම් වෙනවා අනේ මගේ මේ තියෙන නිරෝගිකමත් හැමදාම තියෙන්නේ මමත් රෝගී වෙන්න පුළුවන් කියන හැඟීම මෙනෙහි කිරීම දැනුම තිබෙනවා නම් තමයි gedaraka සහෝදරයෙක් ළඩ වෙච්ච තැන ඒ සහෝදරයාට උපස්ථාන කරන්ට පෙළඹෙන්නේ. gedaraka අම්මා අප්පච්චි අසනීප වෙච්ච තැන අම්මා අප්පච්චිට උපස්ථාන කරන්න පෙළඹෙන්නේ මටත් බැරි වෙච්ච තැන අම්මා අප්පච්චි උපස්ථාන කරනවනේ. මටත් බැරි වෙච්ච තැන මගේ සහෝදරයා මගේ සහෝදරිය මට උපස්ථාන කරනවනේ. ඕක මෙනෙහි නොකරවපු තැන වයස්ගත උදවිය නැත්නම් රෝගී උදවිය කොලොප්පමට ලක් වෙනවා. ඒ වචනේ ඒකයි. කොලොප්පමට ලක්. විහිළුවට ලක් කරනවා. රෝගී වුණාම කෙඳිරි ගන්න හැටි විහිළුවට ලක් වෙනවා. රෝගියෙක් වෙච්චාම ගමන් කරන හැටි විහිළුවට ලක් කරනවා. එක් හොඳ නෑ. මේ කයේ හයිය හැමදාම මේ විදිහට තියන්නේ කියන එක මෙනෙහි කිරීම තුළින් කරුණා දයා මෛත්‍රී අපට ක්‍රියාත්මක වෙන්න ඒක පූර්වාංගම වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආගම් ભેදයකින් තොරව සමස්ත මනුස්ස ප්‍රජාව විසින්ම මම රෝගී වෙන්න පුළුවන්. රෝගී පැත්තටයි බර කියන එක මෙනෙහි කරමින් මානසික ගුණධර්ම හුරු කරන්නට කියලා. තුන්වෙනි කාරණේ දේශනාවේ සඳහන් වෙන්නේ මරණ ධම්මෝ මේ මරණං අනතීතෝති අබින්හං පච්චවෙක්ති තබ්බං. සෑම ස්ත්‍රියක විසින්ම සෑම පුරුෂයෙකු විසින්ම සෑම ගෘහස්ථයෙකු විසින්ම සෑම පැවිද්දකු විසින්ම නිතර මෙනෙහි කළ යුතුයි මම මරණයටපත් වෙන කෙනෙක් මරණය ඉක්ම වූ කෙනෙක් නෙවෙයි මේ මනුස්ස ප්‍රජාවට විපත්ති කලහ පින්වතුනි සිද්ධ වෙන්නේ නොමැරෙනවා කියලා හිතාගෙන ඉන්න පිරිසගෙන් නොමැරෙනවා කියලා හිතාගෙන ඉන්න පුද්ගලයා ධර්මයට ලැබි වෙන්නේ නිතර කලි කලහවල වලට පක්ෂව පාපයට බරව කටයුතු කරන්නේ. ඒ නිසා මරණය කියන එක කොයි මොහොතේ අපට ක්ෂණික මරණය නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. සම්මුති මරණය කොයි මොහොතේ ඔබට මට අපට සිද්ධ වෙයිද කියලා කියාගන්න හිතාගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරනවා. යතාපි කුම්භකාරස්ස කතං මත්තික බාජනං සබ්බං වේදන පරියන්තං ඒවං මච්ඡාන ජීවිතං කුම්භාල කරුවා මෙටි වළං හදන පුද්ගලයා හදන වළඳ ඒ හදන තැනදී කැඩෙන පැත්තටයි බර. ඒ වළඳ පිරිස්සීම සඳහා පෝරණුවේ දාන කොටත් කැඩෙන්න පුළුවන්. පෝරණුවෙන් ඒක බාන කොටත් කැඩෙන්න පුළුවන්. පෝරණුවෙන් බාලා වෙළඳසැලට අරන් යන කොටත් ඒක බින්දන පැත්තටයි බර. වෙළඳසැලේ ඉඳන් ගෙදරට අරන් යන කොටත් මඟදී බින්දෙන්න පුළුවන්. gedara තියෙන කොටත් කොයි වෙලාවක හිල් වෙයිද බිඳෙයිද කැඩෙයිද කියලා මැටි බඳුනක්නේ හිතාගන්න බෑ. ඒ වගේ තමයි අපේ මේ ජීවිතයත් ඒවම් මච්ඡාන ජීවිතං අපේ මේ ජීවිතයත් සමහර විට අපට සහතිකයක් කවුරුවත් අපකාරයක් ඇත්තේ නැහැ මව් කුසදී අපි මරණයටපත් වෙන්න පුළුවන්. අපට අහන්න දකින්න තිබෙන කරුණු ඇතැම් විට මව් කුසදී ම දරුවා නැති වෙලා කියලා කියනවා. සමහරට බිහි වෙනකොට මරණයටපත් වෙනවා. බිහි වෙලා මාසයක් හමාරක් ගිය තැන ළමා වියේදී තරුණ වියේදී අපි යැපෙන්න කියලා රැකෙන්න කියලා ගන්න ආහාර වේල ඇතැම් විට මරණයට හේතුවක් වෙන්න පුළුවන්. ඇතැම් විට බොන වතුර ටික මරණයට හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සෑම ස්ත්‍රියක විසින්ම පුරුෂයෙකු විසින්ම ගෘහස්ථයෙකු විසින්ම පැවිදි සාමින් වහන්සේ නමක විසින්ම නිතර මෙනෙහි කළ යුතුයි මම මැරෙන්ටයි ඉන්නේ කියලා. ඒ මැරෙන්ට මරණයටපත් වෙන්න ඉන්න කෙනෙක් විනා මරණය ඉක්ම වූ කෙනෙක් නෙවෙයි කියන එක මෙනෙහි කළාම ඔහුට කල්පනාවට එනවා අනේ අපි මේ ලෝකයේ තියෙනකම් ජීවත් වෙන්නේ බොහොම ටික කාලයක්. කාලය කියන්න පුළුවන්කමකුත් ඇත්තේ නෑ. ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්ඛේපණං ගති පංචේතේ ජීව ලෝකස්මින් අනිමිත්තාන ඥායරේ කියලා දේශනාවේ සඳහන් වෙනවනේ. අපට නිමිති වශයෙන් කල්ැතුව කියාගන්නට බැරි කාරණා පහක් ගැන දැන් මේ ධර්මකාන්න විවරණය කරන්න අවස්ථාව නෙවෙයි. අපි ගන්න හුස්ම ටික පහළ හෙළුවේ නැත්නම් මරණයටපත් වෙනවා. පහළ හෙළුව හුස්ම ටික ඉහළට ගත්තේ නැත්නම් මරණයටපත් වෙනවා. සමහර විට උදෑසන කඩේට ඇවිල්ලා පත්තරෙත් බලපු කෙනා දවල් වෙනකොට මරණයටපත් වුණා කියලා ආරංචි වෙනවා. ඒක තමයි මරණයේ ස්වභාවය. කල් බුදුරජාණන් වහන්සේ මේ නිතර නුවණින් මෙනෙහි කළ යුතුයි කියලා දේශනා කළේ මම මරණයටපත් වීම ඉක්මවෝ කෙනෙක් නෙවෙයි මැරෙන්න ඉන්න කෙනෙක් කියලා. ඒකටත් හේතුවක් තිබෙනවා. ඒකත් එක මත් වීමක්. අත්ති වික්කවේ සත්තා ජීවිත මදු. සාමාන්‍යයෙන් සත්වයාට අමරිතකාම අපි මැරෙන්න කැමති නෑ. ඒ ජීවිත මදයෙන් මත් වෙච්ච තැනත් අපි පාපයට නෑකම් කියනවා. ධර්මය අපෙන් ඈත් වෙනවා. කායේන දුච්චරිතා චරಂತಿ. කයින් දුසිතේ යෙදෙනවා. මනසාය වාචාය සිත කය වචනය කියන තුන්දොරම දුපිරිතට කිට්ටු කරගන්නේ. එතකොට අපි සසරට හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ මරණ ධර්මය කියන එකත් නිතර මෙනෙහි කළ යුතුයි කියලා. දැන් අපි කාරණා තුනක් මතක් කළා පින්වතුනි. ඉතින් ඒ කල්පනාවට ගන්ත. අපි ජරාවටපත් වෙනවා වයසට යනවා ඒ වගේම ලෙඩ වෙනවා මරණයටපත් වෙනවා ජරා ව්‍යාධි මරණ ඒ තුන ඉක්ම වූ අය නෙවෙයි ඉක්මවන්ත ඉන්න අය ඒ තත්වයටපත් වෙන්න ඉස්සෙල්ලා අපි කයේ හයිය තියෙන කාලෙදී එයින් නිසි ප්‍රයෝජන ලබා ගන්නට ඕන. හතරවෙනි හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අබින්ං පච්ච වෙක්කි තබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා සියලුම ප්‍රියමනාප වස්තුන්ගෙන් සමාජයේ ජීවත් වෙනකොට අපි ඔවුනොවුන්ට ප්‍රියමනාපතා ඇති කරගන්නවා. විශේෂයෙන් පින්වතුනි තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ තමන්ගේ ඇහැ තමන්ගේ කන තමන්ගේ නාසය දිව සල්මි පසින්දුරන් පසින්දුරන් තරමුණුමනේ ආරම්මන ඉත්තාකංසා මනාපා කියලා පසිඳුරන් එක්කලා අපි බැඳීමක් ඇති කරගන්නවා. ඇල්මක් ඇති කරගන්නවා. ඒ වගේම තමයි බාහිර පුද්ගලයන්ගේ ඒ පසිඳුරන්ට අපි ඇල්මක් ඇති කරගන්නවා. සමහර කෙනෙක් මතක් කරනවා ඔබට මම කැමති වුණේ ඔබේ ලස්සන ඇස් දෙක නිසා කියලා. ඔබට මම කැමති වුණේ ඔබේ ලස්සන කෙස් වැටිය නිසා කියලා. තමන්ගේ වගේම අන්‍යයන්ගේ ඒ පසිඳුරන් එක්කලා බැඳීමක් ඇති වෙනවා. ඒ විතරකුත් නෙවෙයි. සමාජයේ ඉන්නකොට දෙමාපියන්ට දුවදරුවන් අතර බන්ධනයක් තියෙනවා. බැඳීමක් තිබෙනවා. ඒ වගේම දෙමව්පියන්ට දුවාදරුවන් දුවාදරුවන්ට දෙමව්පියන් පිළිබඳවත් සහෝදර සහෝදරයන්ට සහෝදර සහෝදරියන් පිළිබඳවත් බැඳීමක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ හැම පියමනාප වස්තුවක්ම හා සංයෝගාභියෝගන්තා හැම එක්වීමක්ම ඔබ අපි කැමති වුණත් නැතත් වෙන් වෙලා යනවා. සත්වයාට තිබෙනවා මේ පිය જાතිය පිය දේවල් පිළිබඳව ඡන්ද රාගය. ඒ ඡන්ද රාගය පහ කරගන්නට මේ කාරණේ මෙනෙහි කරන එක වැදගත්. ඔවුනොවුන් අපි කොයිතරම් පියමනාපෝ හිටියත් අපි අපෙන් ඔවුනොවුන්ට වෙන් වෙන්න සිද්ධ වෙනවා. එහෙම කියලා යුතුයකම් පෑර හරින්නේ දෙමව්පියන්ගෙන් දරුවන්ට දරුවන්ගෙන් දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ගෙන් සහෝදර සහෝදරයන්ට විය යුතු යුතුයකම් කරනවා. නමුත් ලෝකේ ස්වභාවය අපි කැමති වුණත් නැතත් අපි ඕනෝන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා කියන එකත් කල්පනාවට ගන්නවා. ওই ඡන්ද රාගය නිසා සත්වයා සිතින් කයින් වචනෙන් දුසිරිතේ යෙදෙනවා. නාත්ත හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡේන දනන් රත්තං බලන්නකො දේශනාව තමන් හේතු කොටගෙනවත් තමන්ගේ දරුවන් හේතු කොටගෙනවත් තමන්ගේ රට හේතු කොටගෙනවත් නෛච්චේ අධම්මේන සමිද්ධිමත්වනෝ අධර්මයෙන් සමෘද්ධියක් පතන්නේ අධර්මයෙන් සමුදියක් පතන්නේ. සමහර කෙනෙක් මං ඊ වැඩේ කළේ අම්මා වෙනුවෙන් අප්පච්චි වෙනුවෙන් එක්කම දරුවා වෙනුවෙන් කියලා හිත හදා ගන්නවනේ අකුසලයේ කලේ නමුත් අම්මා වෙනුවෙන්වත් අප්පච්චි වෙනුවෙන්වත් දරුවන් වෙනුවෙන්වත් පින්වතුනි අකුසලයේ අනුමත කරන්නේ ඒ Tamanට විපාක වශයෙන් එනවමයි. එතකොට අර විදියේ චන්දරාගය නිසා සිතින් කයින් වචනයෙන් දුසිරිතේ හැසිරෙන එකෙන් වළක්වන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ සබ්බේහි මේතියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති. ඒ වගේම තමයි හැම එක්වීමක්ම වෙන්වීමෙන් කෙලවර වෙනකොට එතෙන්ට මුහුණ දෙනකොට හිතට මහා කනගාටුවක් දුකක් ඇති වෙනවා. අම්මා තාත්තා නැති වෙච්ච තැන හිතට දුකක් ඇති වෙනවා. ඥාතියෙකු සහෝදරයෙකු නැති වෙච්ච තැන හිතට දුකක් ඇති වෙනවා. ඒකට මුහුණ දෙනකොට මේ ධර්මයේ මෙනෙහි කළා තිබුණාම අපට සංවේගයක් ඇති කරගන්න ඒක ශක්තියක් බවට පත් වෙන ලෝකයේ හැටි එහෙම තමයි. මේ ලෝකය මට ඕන හැටියට පවතින්නේ නැහැ. අපට ඕන හැටියට අපි වසඟයෙහි මේ ලෝකය පවතින්නේ නැහැ. හැම එක්වීමක්ම කැමැති වුණත් නැතත් වෙන් වෙනවා. කියන සිතවිල්ල දැනුමේ පුද්ගලයාට එනවා. දැන් ඕක තිබ්බේ නැහැනේ පින්වතුනි. කිසాగෝතමියට, පටාචාරාවට ඒ නිසානේ කිසා ගෝතමිය පුංචි පුතා මැරිච්චි බව වෛද්‍යවරු කිව්වත් පිළිගත්තේ නැත්තේ. කවදාවක්වත් අම්මා ජීවත් වෙහිඳියේදී පුතා මැරෙයි කියලා අම්මා හිතන්නේ නමුත් අපි නොහිතුවා කියලා එහෙම නොවෙන්නේත් නැහැ. ඒ ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය විවිධයි විසමයි. ඒවා ඒ ඒ පුද්ගලයාට ආවේනිකයි. අපි හිතන් ඉන්නවා අපි මරණයටපත් වෙන්නේ සියලුම කල යුතු වැඩ හැම එකක්ම සිද්ධ කරලා ඉවර වෙලා ద్వාදරුවන් ගෙනුත් නිදහස් වෙලා කියලා සැලසුම් තිබෙනවා. නමුත් මේ සැලසුම් ඒ ආකාරයෙන් මේ ලෝක ධර්ම තුල ක්‍රියාත්මක වෙන්න පුළුවන්කමක් නැත්තේ නේ. ඒවා වෙනස් වෙනකොට හිතට ඇතිවන කම්පණයෙන් හිතට ඇතිවන විපිලිසර බවෙන් දුකෙන් ශෝකයෙන් ඈත් කරගන්නට මේ දහම් කාරණා මෙනෙහි කරන එක වැදගත් පින්වතුනි. පස්වෙනියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කම්මස්ස කෝම්මේ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා කස්සදායාදෝ භවිස්සාමි මම යම්කිසි කර්මයක් කළොත් ඒ කර්මය මටම ස්වකීය වෙනවා. ඒක අයිති වෙන්නේ මටමයි. ඒක මගේ නෑ ඒ කර්මය මට දායාද වශයෙන් එනවා. යහපත් එකක් වේවා අයහපත් එකක් වේවා. කල්යාණං වා පාපකං වා. කියන මේ කාරණය නිතර මෙනෙහි කරන්නට කියලා. අපේ බුදුරජාණන් වහන්සේ ළඟට ආපු එක්තරා දේව පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා කිඤ්ඤී කස්ස සකා හොන්තේ කිංචාදාය ගච්ඡති කියලා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඇත්තටම ස්වකීය වෙන්නේ මොනවද? ලෝකයා ස්වකීයයි කියලා හිතා ඉන්නවා පුත්තාමත්ති ධනම්මත්ති. මට පුතුන් ඉන්නවය. මට ධනෙ තියෙනවය. භවභෝග සම්පත් තියෙනවයි කියලා හිතන් ඉන්නවා. හැබෑවටම සොකීය වෙන්නේ මොනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උබෝ කුඤ්ඤංච පාපංච යෝ මච්ඡා කෘතේයිද තං විතස්ස සකා හොಂತಿ තංච ආදාය ගච්ඡති අප්ප කරපු පිං පව් දෙක තමයි සොකීය වෙන්නේ දායාද වෙන්නේ හොඳ දෙයක් දායාද වුණොත් හොඳයි හොඳ දෙයක් නෑ එක්ුණොත් හොඳ කෙනෙක් නෑ එක්ුණොත් සැනසille පිණිස පවතිනවා. හොඳ හොඳ දෙයක් අපට ආරක්ෂාවට આવොත් හොඳයි. ඒ නිසා අපි සිද්ධ කරන හොඳ නරක මටමයි. ඒක වෙන කෙනෙකුට දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අප්පච්චි කරපු අකුසල කර්ම මට දෙන්න කියලා අප්පච්චිගේ අකුසල කර්ම මට ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක මටමයි. මේක නිතර මෙනෙහි කරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක මෙනෙහි නොකරන තාක්කල් සත්වයා පුද්ගලයා සිතින් කයින් වචනෙන් දුසිරිතේ හැසිරෙනවා. සිතින් කයින් වචනෙන් දුසිරිතේ හැසිරෙනවා. මේ කාරණා පහ පින්මුතුනි. අපි ජරාවටපත් වෙනවා, ඒ වගේම ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා, සියලුම ප්‍රියමනාප වස්තුන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. තමන් කරන කර්මය කර්මයේ අයිතිකාරයා තමන්මයි කියන මේ කරුණු පහ නිතර මෙනෙහි කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ දේශනා කරලයි සූත්‍රයේ තමත් ඉහළට පින්වුතුනි විවරණය වෙනවා. තස්ස තානං අබින්නම් පච්ච වෙක්කතෝ මග්ගෝ සංජායති සෝතම් මග්ගං ආසේවති භාවේති බහුලී කරෝති මේ කරුණු පහ නිතර මෙනෙහි කිරීම තුළින් මේ දුකින් මිදීමේ මාර්ගය ඔහු හඳුනා ගන්නවා. ඒ මාර්ගය හඳුනා ගැනීම තුළින් ඒ මාර්ගය ඇසුරු කරනවා. ඒ මාර්ගය වඩනවා. බහුලී කරෝති ඒ මාර්ගයේ බොහෝ සෙයින් පුරුදු පුහුණු කරනවා. ඒ මාර්ගයේ යෙදීම තුළින් පුරුදු පුහුණු කිරීම තුළින් ඔහුගේ පින්වතුනි සංයෝජන ප්‍රහීන වෙනවා. අනුසය ප්‍රහීන වෙනවා. ඒ සංයෝජන ප්‍රහීනය හා අනුසය ප්‍රහීනය තමයි මේ ලෝක සත්වයාගේ පින්වතුනි සංසාර ගමනේ නිමාව. ගිහි පැවිදි අපි කොයි කවුරුත් සෑම පින්කමක්ම සිද්ධ කළා පතන්නේ ඉදන් මේ පුණ්‍ය කම්මං ආසවක්ඛ්‍යාවහං හෝතු ආශ්‍රවයන්සේ කරන්ට අනුසේ අවස්ථාව කෙලෙස් වල තිබෙන චිත්තාභ්‍යන්තරයේ තියෙන කෙලෙස් තමයි අනුසය කියලා කියන්නේ. සංයෝජනය කියලා කියන්නේ සත්‍යා පුද්ගලයා සසර බැඳ තබන බැමි මෙවුවා ප්‍රහීන කරනවා මේ කරුණු පහ නිතර මෙනෙහි කරව පුද්ගලයා තුලින්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කරුණු පහ නිතර මෙනෙහි කිරීම තුලින් ඒ පුද්ගලයා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගෘහස්ථයෙක් වේවා පැවිද්දෙක් වේවා මේ ධර්ම මාර්ගයට ඒ පුද්ගලයා ධර්ම මාර්ගය හඳුනාගෙන ඒ ධර්ම මාර්ගයේ ගමන් කරනවා ඒක හුරු පුරුදු කරනවා ඒකේ යෙදෙනවා ඒ තුලින් සසර ගමන නතර කරගන්න පුළුවන්කම තිබෙනවා කියලා සාදු ප්‍රාර්ථනා කරන්ට අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා චෙබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති සාදු සාදු ධර්මානුශාසනාව පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ කෑගල්ල කතාකපාර විවේක සේනාසන වාසී අදුරාපුත සදර්තෝදේ මහපිරිවෙණේ ආචාර්ය කෑගල්ල දිස්ත්‍රික් ත්‍රිපිටක ධර්ම විෂය ගුරු උපදේශක ශාස්ත්‍රපති පූජ්‍යපාද නිකපිටියේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කිරීම සඳහා සත්‍ය ධෛර්ය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. මෙම ධර්මදේශනාවේ සංයුත තැටියක් වූ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිතොරතුරු කැසට් අලවියන් සේනි විමසන්න. දුරකථන අංකය 0.1.1.30යි 710.82 0.1.1.30යි 710.82 කැපත් අලවියන්සේ දුරකථන අංකය ශ්‍රාවක පින්වත් ඔබටත් පුළුවන් මෙවන් වූ ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්නට. ඒ පිළිබඳ වැඩිතරතුරු ආගමික අංශයෙන් විමසන්න. දුරකථන අංකයේ 0.1.1.2 697යි 140 0.11යි 2යි 697යි 140 ආගමික අංශයේ දුරකථන අංකය විදේශගතව සිට ඔබේ ඥාතීක මිත්‍රාදීන්ටත් පුළුවන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විසුරුවාන් ලබන මෙම ධර්ම දේශනාවලට සමන් දෙන්නට අපේ වෙබ් අඩවියට පිවිසීමේ වෙබ් අඩවිය www.slbc.lk වෙබ් අඩවිය